අද මේ ආයතන ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන්නේ සමිත්‍ය සූත්‍රය අල්ලා ඒකාත් කරලා ධර්ම දේශනාව. මෙන සූත්‍රය ආර්යසේනිකායේ නවතම පාඩේ දැක්වෙන ඊටාත්ම සුති සූත්‍රයක්. ඊටාම කෙටි ප්‍රශ්න නමයක් තියෙනවා. ඒ ප්‍රශ්න නමයට ඊටාත්ම කෙටි වචනයකින් දෙකකින් පිළිතුරක් තියෙන පිළිතුරු නමයක් තිබෙනවා. ඒතරේ සූත්‍රයේ තිබුණා. වෙනත් බුදුරජාණන් සරියුත් ස්වාමීන් වහන්සේ හැම වෙලෙමත සමිද්දේ කියන ආකාරයෙන් වහන්සේ වැඩලා. අතකෝ ආත්මා සමිද්දේ එන ආත්මා පරිසුද්ධෝ දෙන ප්‍රසංගමය ප්‍රසංගමස්වා ආත්මන්තසාර සුත්තං අභිවාදත්වාය සමානතන සීදී ඒකමන්තන් දෙකින් නමකෝ ආත්මන්තං සමිද්දේ ආත්මාසාර සුද්ධෝ ඒකද ඕකේ මෙහෙමයි ඒක නිදාන දැක්කේ. එනත් සමිතිස්වාමීන් වහන්සේ සරියුත් ස්වාමීන් වහන්සේ යමකට ගොස් වැඳලා එකක් පස්සට සිටියාට පසුව සරියුත් ස්වාමීන් වහන්සේ මෙතෙන් සමිතිස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න නමයක් ඇතුවා. ඒ ප්‍රශ්න නමය සහ පිළිතුරු වචනයක් මේ දෙකෙන් පිළිතුරු වදාළ පිළිතුරු නමයයි විශ්ලේෂණය දැක්වෙන්නේ. සරියුත් ස්වාමීන් වහන්සේ සමිතිස්වාමීන් වහන්සේගෙන් විමසනවා මේ සම්බුද්ධ මේ ලෝකයේ මිනිසුන්ගේ සිත්වල නොයෙක් ආකාර සංකල්පනා වෙනස් යනට දෙනවා කුමක් අරමුණ කරගෙනද සමිද්දී මේ විසත් සංකල්පනා උපදින්නේ මේ මාරණා සමිද්දී පුරිසංස පුරිසංස සංකප්ප වෙතක්කෝ උපජ්ජන්ති මේ විසක්ත සංකල්පනා කියන එකට කුසල පක්ෂයක් අකුසල පක්ෂයක් දෙකම ගේනවා. අකුසල විසක්ත සංකල්පනා අවශ්‍යම කතා කරන විට කාම විසක්ත, ව්‍යාපාද විසක්ත, විහිස්සාව විසක්ත කියන ඒවායි දෙන්නේ. කුසල පක්ෂයම කතා කරන විට මොනවද කියන්නේ? කියන්නේ සංඥා විතක්ක නැත්නම් සංකප්ප නැත්නම් අවියාපාද සංකප්ප අවිනසා සංකප්ප සමහර විට රූපයක් කරමු කරගෙන මේ සංකල්පයක් ඇති වෙන පුළුවන් රූපාරම්මන. සද්දාරමන කරගෙන මේ විතක්ක මේ සංකල්පනා ඇතුළත ඇති පුළුවන් ඒ සද්දාරමන. එලෙසින්ම සම්පූර්ණ යක්ෂ කායද දැනෙන දේවල් මනසට දැනෙන ඔය කර්ම ආරම්භ කරමින් මේ සංකල්පයකත්ව ඇතිවන්නට පුළුවන්. අතීතයේ පහළ වූ සංකල්පදාදී යන ආරම්භ කරන අනාගතයේදී ඇතිවිය හැකි ඒකාදී අරමුණු අරමුණු කර ගැනීම මේ විකල්ප ඇතිවන්නට පුළුවන්. එලෙසම වර්තමාන රූප සංකල්පදාදී යන කරන මේ විකල්ප පහළ වෙනවා. දැන් අහන ප්‍රශ්නේ ඒකයි විමානමනා සමිතියේ ප්‍රතිපත්ත සමතප්පෝතක්කෝ උපජ්ජන්ති කුමක් කරණය කරගෙනද සමිතිය මේක කුගේ නැත්නම් සත්‍යයේ මේ සංකල්පනාව මේ විකල්පයන් උපදින. මේ අය දැන් පිළිතුරු දෙන්න ඕන. මේ ධර්මයේ වේදනාව කියලා දැනගන්නකත් එක්ක. එන අරමුණ කරගෙනද මේ විකල්ප මේ සංකල්පන ඇතිවන්නේ කොහොමද? නෑ. සංකල්ප සංදේ අරමුණ කරමු. අය ආයතනවල බෙදලා අරමුණු අරමුණු කරගෙන. තව සමුපතන ධම්ම රස සම්ම ධම්ම අරමුණු කරගෙන. තව සංකෝපාදානස්කන්ධය අරමුණු කරගෙන. සෑම දෙයක්ම වගේ හරි. එතන සමිත ස්වාමීන් වහන්සේ වදාන ආනාම රූපාරම්මනාන්ති ධම්මෝ එච්චරයි තියෙන්නේ. නාම රූප අරමුණු කරගෙනයි ඒ ස්වාමීන් වහන්සේ මේ සංකේත දෝෂලෙක ඒකත්වයේදී එකක් කරලා ආරම්භ නැත්නම් මේ සංකල්පනාව පහළවන්නේ. දැන් දෝෂයන් කරගෙන කරගෙන කෙනෙකුට කාම සංකල්පයක් ඇති වෙන්නට පුළුවන් ඒක මෙයාට පැහැදිලි කරනවා. ව්‍යාපාර සංකල්පයක් පරාසිතක් ඇති වෙන්නට පුළුවන් ඒක සිතුවිලි දරවන්නත් පුළුවන්. ශික්ෂා කිරීම විමුක්තාර්ථ කිරීමකට පුළුවන්. ඕකාරාමණයක්ම අදමන කරන්නේ ඒ රූපේ පිළි කර්ණාව මත වන අනුසස්ථාන කරට කියන්නත් පුළුවන්. මෛත්‍රී පතුරවන ව්‍යාපාදයට දෙහිත ව්‍යාපාදය නැති අව්‍යාපාද සමකල්ප කියන්නත් පුළුවන්. රූපයන්ගෙන් ඈත් වී කියලා රූපයක් පරමල කරගෙන නැත්නම් සංකල්ප කියන්නත් පුළුවන්. එතන දේශයන් මාරමන කරගෙන ඒ විදිහට කුසල පාස්තික වශයෙන් සහ අකුසල පාස්තික වශයෙන් ආකාරයෙන් කුටිදලා යාමක් ඇතිවන්නට පුළුවන්. වර්තමාන වශයෙන් කුටි ආකාරයෙන් අතීත වශයෙන් අතීත රූපාරමණ කරගෙන එලෙසින් ආකාරයෙන් අනාගතයේ රූපාරමණ කරගෙන එලෙසින් තවත් ආකාරයකින් යන ආකාර 10කින් රූපයක් පරිමණ කරගෙන ඒක දිහා පහළවන්නට පුළුවන්. සද්ධාර්මණය කරගෙන ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන අනුත් ආරම්මණය අරමුණ කරගන්න මේ ආශාවෙන් මේ අරමුණ ඇතිවන්නට පුළුවන්. රූපයක් අරමුණ කරගෙන සිටින පහළ වෙන විට ඒ භෞතිකයේ විචක්ෂයේ දෙකම එකක්ද එහෙම නැත්නම් දෙකක්ද? හ්ම්? දෙකක් සබ්දයක් කරන කරගෙන සිටින පහළ වෙනට සබ්දයයි එකයි දෙකක්ද සබ්දය. ඔව් එතන දෙකක් කියනවා. ඒකය වෙනම ධර්මයක් ඒ අරමුණ කරගෙන සපහළ වෙන සිටිවිලි තවත් ධර්මයක්. සබ්දය වෙනම ධර්මයක් සබ්දය අරමුණ කරගෙන පහළ වෙන සිටිවිලි ඒ තහවුරකින් වෙනස් වූ ධර්මයක්. බඳසොඳ රස එක්සස්ව කායක දැනෙන දේවල් වෙනම ධර්මයක් ඒ අරමුණු කරමින් පහළ වෙන සිතුවිලි නැත්නම් සංකල්පනාවන් කරවන්න. අද දැනට තියෙන රූප, සංකේතන, ශබ්ද, ගන්ධ ඒ වගේම අනිත් සිංහයන් අරමුණු වෙන ගඳ, රස ඒ වගේම ස්පර්ශ කියන ඔක්කොටම දැනෙන මොකක්ද? රූප. ඒකටම දැනෙන රූපය කියලා. එතකොට මේ පාරමපරමෙන් පහළ වෙන සිතුවිලි වලට විකල්ප වලට කියන්නේ මොකක්ද? මම කියන නිසා තමයි මේ නාම රූපාරම්මනා බන්තිය කියලා අනකෙන්දි වදාළේ. නාම රූපාරම්මනා කරන්නේ මේ පිටුවේ පහළවන්නේ. මේ කාර්යස්කන්ධයේ තුලත් පංචේපාදානස්කන්ධයේ තුලත් වෙනස් කරනවා කියවත්. ඒ සෑම එකකම දෙකම තිබෙන්නේ නාම රූප කියන වචන දෙකයි. ඒ නාම රූප කියන කොටස් දෙක සමානවන්නේ නැති වෙනවා. දැන් අපේ රූපයක් පරමන කරන සිතුවිලි පහළ වෙන විට ඉස්සර දුන්න ඒ සිතුවිලි එන්නේ රූපේ අරමුණ කරගෙනද කියලා. වර්තමාන මනසික ආරම්භන කරගෙන අතීතේ රූප අනාගත රූපයක් අරමුණ කරගෙන සිතුවිලි පාලනය විට ඒ රූපේ එන්නේ ලැබේ සංකල්පනා දැන් කරන්නේ අනාගතයට ආත්මයේ ප්‍රශ්නාවනසය. එහෙමනම් අතීතයේ රූප ශබ්ද වන්දන ශබ්ද කියන ධර්ම වලකෝ අනාගතයේදී ඇතිවෙ හැකි රූප ශබ්ද වන්දන ශබ්ද කියන ආරම්භ ආරම්භන කුලෝකෝ සංකල්පනාවන් සිටගෙන බලන වෙන විට උපන් අරමුණ වන්නේ කුමක්ද? ඕක අපේ නාමයක්ද කියන කරුණ අහන ප්‍රශ්නේ. නාමස්කන්ධය අරගෙන කරගෙන මේ බුද්ධ කුරුසුර සම්බුද්ධාන වහන්සේලා මේ කාරණා කරගෙන මේ කුසීල පහළ වෙනවා කියලා. එන්නේ සීලවන්ත මේ කියන්නේ බුදුසෝ අවස්ථාවේදී ඇතිවන විවිධ අර්ථවලින් තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. වර්තමාන වශයෙන් රූපයක් කරගෙන කරගෙන කුසීල ටික අවබෝධ කරගන්නවා. එතකොට මේකත් බලන්න ඕනේ. වර්තමාන සත්‍යයන්හි පරිගම සුදු විචාර කර ගන්නකොට කියන්නේ තමයි. සමාධිය පිටුතුල සංඥාව ඇති කර ගන්න සමාධිය පිටුතුල වේදනාව ඇති කරන ඒවා එළ වෙන්නේ වෙන්නේ සංකල්පනාව යන ප්‍රවිලා. එහෙමනම් යාමෝතරමනාති බන්ති විශේෂ වශයෙන් අර රූප කියන කැලේ මොකද? එකක් නෝදුවාන තේරෙනානේ. සාහය බුද්ධත්වයෙන් ලැබෙනවා. කොහොමද පුදුලිය අරනාම වූ කාරණා කරගෙනයි අපේ සංකල්පනාය කියන තුන ඒක සම්බුද්ධහතනවා කියලාදාලා. මේ වාද කියන ප්‍රශ්නාරණ සාකච්ඡා කරනවා නේද? ඊළඟට ස්වාමීන් වහන්සේ මහන්සිය දසාරනවා දෙවන ප්‍රශ්නේ සේකන සම්මුතිය කියනවා ලක්ෂණ දක්ෂණ කියලා. මේ අරමුණ විවිධත්වයට පස්සන්නේ පිටිවිද. දැන් මේකට පිටිවිද මම දැන් තමයි දීලා තියෙන්නේ. මේ අරමුණ පිටිනේ පිටට නියෝස්ථාකාර ආරම්භ සංකල්පන ඇති වෙනවනේ. ඒ සංකල්පන විවිධත්වයට පස්සන්නේ පිටිවිද. නැත්නම් පිටිවිද. කොහොමද? එන්නේ අවස්ථාවක් කියන්නේ. මොකක්ද කියන්නේ? සාහනය කියන්නේ. එක්ක වචන නිදාන කියන්නේ මේ විවිධ සංකල්පනා අපි ඉස්සෙල්ලා කතා කරා මේ පදම වාදම කරන්නේ ඇති වෙනවා කියලා. මේ සංකල්පනා විවිධස්කේක පස්වන්නේ කොහොමද කියන එක යහන්නේ. නෑ අර කියපු අරමුණ ඔක්කොම අරගෙන එක වචන දෙකකට දෙන්නේ නැහැ. හ්ම්? සමදනා වැරදි උතුම් දුන්නේ. හ්ම්? එතන මේ සංස්කෘතයන් මහසී වදාරනවා භාෂෝත්සේ බන්තේ. දහසෙනයි ස්වාමීන් වහන්සේ මේ සංකල්පනා රූපක්ෂයට පස්සනේ. මහතගේ මේක විවිධ වශයෙන් පස්සේ විශ්ලේෂණය කරන දැක්වියට වචනවා. කාම සංකල්ප කියන්නේ කාම ධාතු කියනවා. ව්‍යාපාර සංකල්ප කියන්නේ ව්‍යාපාර ධාතු කියනවා. අව්‍යාපාදකම් කියන අව්‍යාපාද ධාතු කියලා. ඒක කාම ව්‍යාපාද නිහිතා කියන යන කාම ධාතු ව්‍යාපාද ධාතු නිහිතා ධාතු කියලා කියනවා. මොකද සත්‍ය නෙවෙයි සුද්ධලේ නෙවෙයි සියාමාසයන් කියන ධාතු කියන කියාදහස. මුත්තංග ධාතු ව්‍යාපාද ධාතු නිහිතා ධාතු කියලා කියනවා. මේ සංකල්පන වේදස්සේ පිටත් මේ ධාතු වල සක්කුදාතු කියන ආහාරම කරගෙන ඒක තමයි කියන කනාරම කරගෙන ධාන ධාතු දේවා ධාතු අන්තරයි කාය ධාතු මොන ආරමුණු කරගෙන ආත කියන රූපාරම්මන ආරමුණු කරගෙන සිටීමයි කියන්නේ ඒකට කියන රූප ධාතු තමත කියන සම්බුද්ධ සම්බුද්ධ ධාතු වෙනවා ධනසුන්දට අනන්ත ධාතු කියනවා සම්බුද්ධ ධාතු වස්තු ධාතු අනුපත ඔක්කොම ධාතු සම්පූර්ණ ධාතු කියනවා මොකද ඒ පහළ වෙන සිතක අනිත් ඒවා මොනවද? දැන් බලන්න සම්පූර්ණ ස්වාමීන් වහන්සේගේ ඒ ප්‍රඥාවේ කොච්චර දුකද මහා අසුපතර වශයෙන් ජීවිතය යන විශාලයේ වටසරියක් පදා පැතිරී යන ධර්ම කෝෂයක් එක වචනකින් හතුලලා කරනවා කියන්නේ. ධාතයේ දානකේ. මේ ධාතයේ නිසා මේ සංකල්පනා විවිධත්වයට පත්වන. දෙවෙනි ප්‍රශ්නය ඒකන සම්බන්ධ උතුම් සමුදයාසය. මේ සංකල්පනා මේ විචක්ෂය කියන සමුදය හේතු කොමද සමුදය. මේක පිළිතුරු දෙන්නවා. සංකල්පන ඇති වෙන සමුදය මොකද්ද? භාවනා කරන දැන් අපි මේවා පිළිගන්න කියලා කියනවා. හ්ම් තණ්හාව කියන තණ්හාඥාසිය ගැටීම. ආ ගැටීම කියන එක වංගලා කියලා කියන බෑ. ආක්ෂේ. තව තියෙනවා මේ සත්‍ය කියන එක තමයි සත්‍ය සමුදයාසේ බණකේ මේ සත්‍ය අරමුණ කරගෙන සත්‍ය තමයි සම්පූර්ණන්නේ මේ සංකල්පයකට හොරවලට ස්වාමීන් වහන්සේ. එහෙනම් ඒක දෙන්නේ නැහැ. සත්‍ය කියන්නේ අයනහද සබ්බ සම්පස්සෝ සබ්බ සම්පස්සෝ ආදී වශයෙන් කියන ගහන දේවාකාය මනෝ සම්පස්ස. මේ විතක් විචාර මොන ස්කන්ධයකද වැටෙන්නේ පංචස්කන්ධය තුන. සංකල්පනා කුතුනේ මොන ස්කන්ධයකද වැටෙන්නේ? සංකල්පනා. ඈ සංස්කාර ස්කන්ධයක. සංස්කාර ස්කන්ධයේ සමුදේ වශයෙන් අද කලින් කියලා තියෙන මොකද පංචස්කන්ධ සමුදේ කියනකොට? ඈ සත්‍ය සමුදය සංඛාර සමුදය කියලා කියලා කියලා කියන්නේ ඒක සම්මතලන් කියන ප්‍රකාශ කරනවා. දැන් මම අහන්නේ රූපයක් අරමුණු කරගෙන පස්සයක් ඇති වෙනාට පස්සේ කියන එක අපි විස්තර කරලා ඉන්න කියනවා. ඒක රූපයේ දෙතුන් නිසා සක්වින ආනන්ද කියනවා ඒක දිනාවේ කොටුවට දක්ව සම්පස්සේ ප්‍රකාශ කරන බව. මේ හනක සත්‍යයක් ඇති වුණාට පස්සේ මේ ප්‍රඥානම සෝත් සම්පත්තිය තියෙනවා. මේ විදිහට ඇහැ කන නාසය දිව ශරීරය යන ඉන්ද්‍රියන් ධර්මයන් සමෝවාද පසුව ඒ තුළින් විඥානයන් ඇතිවෙනොත් ඒ ස්පර්ශය තුළින් යම් කිසි සංකල්පනාවක් ඇති වෙනවා. මේක හරියට. නෑ කියන්නේ. අර සම්බන්ධ කොටය මේකට ගහම එකට ගන්න එක ඇහැට රූපයක් ලැබෙනවා. සත්‍ය ඥාන, සත්‍ය සංකප්පය ඇති වෙනවා. දැන් කෙනෙක්ගේ සුඛයේදී ඇති වෙනවා. මම කියනවා සත්‍ය සංකප්ප පත්‍ය මේ මේකෙන් මේ සංස්කාර සම්බන්ධ පිළිවෙලයි කියලා. මේක සංකප්පේ නිසා මේ මනෝ විචාරක සංකල්පනා ඇති වෙනවා. මම හරිද නැත්නම් වැරදිද නැත්නම් කොමක් අරමුණකද කියලාද කොමක් සමුදේ කියන්නේ මේ විචාරක ඇතිවන්නේ. ඈ යන වෙන සංඥාව තව ඒක හරි. දැන් මේ දැන් අයත් හරි කියනවා. තව මොනවද කියන්නේ? යෝගයක් කරමු කරගෙන සිටින පහළ වෙනවා වහන්න ඕක පස්සේ දෙනින්ද සිටින පහළ වෙනවා කියන්නේ. ඒක ප්‍රශ්නයක්. ඒක මොන සත්‍යයක මම ద్వාරයේ උත්පත් වන පමණක්ද හිතේ බලනයක් සිදුවන්නේ. මනෝ සංපත්තේ තුන. එහෙනම් මේවා මේ ප්‍රොෆෙසර් ආකාරයෙන් දක්වලා තිබුණාට ප්‍රායෝගික වශයෙන් බලනකොට කියන ක්‍රියාවලිය තේරුම් ගන්න ඕන. ආද රූපයක් දැකීම සමානයි. සිතිවිලි බල යන්න පැටලන්නේ නැහැ. අනක ශබ්දයක් දැකීම සමානයි. ස්පර්ශයේ පහළම පමණම සිතේ ගණනක් සිදුවන්නේ නෝ. එයාට අපි අර අතිශය සංස්කාර ධර්මයන් විස්තර කරනකොට පස්ස නිරෝධය වෙනම කියනවා තමයි විස්තර කරලා කියන්නේ. එහෙමනම් මෙතන කියන ස්පර්ශය මොකක්ද මේ සම්බේ වශයෙන්? මනෝ සංපස්සේ පමණ මනසේ කියන ස්පර්ශය නැත්නම් මොන මාර්ගමකවත් සිටින දල සිටින දලා යන බුදුවන්නේ නැහැ එන්න මොස්සාවන් මේ සංස්කාර සංස්කාර ප්‍රතිනේ සම්දේ වශයෙන් මනෝ සංපස්සේ ප්‍රමුඛවන මනෝ සංපස්සේ ඇති වෙන සඳහා අනුත් සංපස්ස ඇතින අනුබලය ප්‍රඥාන කතා ඊළඟ ප්‍රශ්න නම් බොහෝමත්ම ප්‍රශ්නයක් ඒ සංසමුද්ධි උතුම් සමෝත්තරණා මේ සිතේ සංකල්පනා ඒකවාසී වන්නේ කොතනද සමුදු ඉතිරිදෙන්නේ දැන් මම උදාහරණයක් කියනවා හරක බඳගෙන පණවක නැත්නම් ගහක ගහක රටේ ආනිසා කෝපේ අර කන්නේ බඳලා තියෙන නිසා කන්නේ වතුර දෙනා ඇයිකද යන්නට බෑ ඕ කේන්ද්‍රීය කේතන සිටින ස්ථාන දැක දැකලා තියෙන සැලකෙන්නට ඕනේ. මේ සිටිනේ කොලෙන්ද්‍රිය වන්නේ සම්මෝක්ෂණය වන්නේ ඒකරාශී වන්නේ කොතනද? මොහොතවල තව මනසේ තව හරි වසර ප්‍රශ්න. මේ සිටිනේ ඒකරාශී වන්නේ කොහොමද කියන දේ කරගෙනද? ඒක කියන්නේ සද්ද ඒ කියන්නේ කොටස. මම අනිත්‍ය ධර්ම කියන නාම තමයි දෙකක් දෙන්නේ. හ්ම්? අත්පාරයි. එක්වලදී. වේදනා සංසරණා පිළිබඳව උත්සන්න විසානාසෙද කුතර. දීර්ඝ කාලයක් ගත සමාය විසානාසෙ මේ සියලුම සංකල්පනා කියන දිවවන සමාජයෙන් කියන එක තැනකට පරිපූර්ණ කරපු ඒක වාස්තු වෙනවා කියන අදහස. දැන් අපි තමයි ධාරණය කරගෙන මේ සියවද දේශයක් කරනවා ඒ දේශය තුළින් වේදනාව ජනිත වෙන්නේ නැත්නම් වේදනාව ජනිත වෙන කීයක තියෙනවා මම අර ඒක කියලා කියලා දුන්නා. ඒ රූපය අරමුණු කරගෙන විශේෂ කීවි බලා යාමක් සිදුවීමට හැකියාවක් නැහැ. ජනාධිකාරයන් සංස්කාරයක දකින්න ඒ දවසට දෙකක් සිටිනවා අවේකිත උත්සාහවන නමුත් ඒවනම් පහළම නිස්සාරයක සිටිනවා නෑ. නමකට එන්න කටයුතු කරනවා. මම ඉස්සත් ඒවාගේ නමකට කටයුතු කරගෙන සිටිනදී වගේ සිටින ගෞරවයන් බලයන් ගන්න පුළුවන් නිසා ගානට සිටිනවා. ඒ ඒ තුළින් අපිට මේ දැනගන්න සමා පිළිතුරු සිඳුවක් වෙනවා. ඒක ඒකනවා දැනගන්න. මේ තුනේ ගන්න ආය මම කියනවා මේ සුදු මොකක්ද බලන්න ඕන. තමයි ඒක වෙන දකිනාවු දැක්කහම යම් කිසි වේදනාවක් දැනෙනවා. නැත්නම් සාහකාරී දුක් වේදනාවක් දැනෙනවා. එන්න වේදනාව අර වස්තු වේදනාව සම්පූර්ණ සම්පූර්ණ වෙන නිසා වේදනාව කියන දේ වෙන නිසා අර කිසිම අදිනවා අනිත් පරමනෝම තේ විදිහට කියන යටි මනස හදා ගන්න පුළුවන් මේ කතාව හරිද දැනනවා කියන මතක් වෙනවා. මේක තමයි නාගල කමින් ගලා කරනවා කියලා ප්‍රකාශ කළා. මේක කියන්නේ සීලාකම නියරදේ. මාතෘ ප්‍රතිචාර කරන ප්‍රජාගේ ආදීනින් දැක්කේ තමයි දේශනාවක් කරන්න දෙන්නේ. ඒක ආදාන කරන්නේ කොහොමද? හරිද? කල්ලි වෙන නිසා. අයියම තුනකට වෙනවතුනක් තමයි. සංහාව නිසා, උපාදාන නිසා සිටින්නේ. මෙන්න මේ තමයි දැන් සම්බුද්ධාන වහන්සේ වේදනා සම්පන්නාති උදාහරණ දෙනවා බාලා. වේදනාව නිසා වේදනාව පිට වේදනාව ලෝකයන් සම්පූර්ණ රූපකාරී වෙන නිසා මේක දේ බලන උපදේනවා. අතපිරයන් දෙවියන් නම් ඊට වඩා සම්පූර්ණයක් වෙනවා තමයි. දීර්ඝකස් දුරුකර නියමිතව මතහතු වෙනවා කියනවා අවිද්‍යාව තමයි සමාන සම්පූර්ණ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා කියන අවිද්‍යාව පත්‍ය නාමය. සංකල්ප වෙනවා. ඔසහස්තන ආනන්දයි සංකාරාද සිටුයි. ඔබාගාන සුපරණ ආයුධා නිරුද්ධාන්ත සෝමන කියන පිටකේ මුතුම කතාන දයාවම සිදුවන වේදනාව තියෙන්න පුළුවන්. වේදනාව තිබුණාට සිටුවේ දයාවම සිදුවන්නේ ඒකත් ඇති වෙනවා ඒක තමයි ඇති වෙනවා කියන්නේ යන්නේ ඔබ ගන්න මම කතා කරන්නේ ඒක ඔබ ගන්න මේ මිනිස්සුන්ගේ සිතුවනේ කිසිම වරණ කිසිම බලන්න ඊයේ යන සිදුවන යන ඒක තමයි තියෙන්නේ අනාවශ්‍ය සිතුවනේ කතාවනේ ඊයේ යන සත්‍යයෙන් ජීවිතය ජීවිතය ජීවිතය එනනම් අනිත්‍යයෙන් සිටින ඒකරාශී වන්නේ සමාකරණය වන්නේ කෝන්තිය වන්නේ අවිද්‍යාව අයෝමනේ වේදනා සංසාරණය කියන කන්දකයන් මත වේදනාව තුළ වේදනාව නිසා ඇතිවන බව වෙනවා. ඒක තමයි උපස්ථාන දෙකක් තියෙනවා. උපස්ථාන දෙකම සිතන බොහෝ දෙනෙක්ගේ සිතේ වේදනාව සහ අවිද්‍යාව පවතිනවා. අවිද්‍යාව තමයි සංස්කාර බලන දවායන සිදුවන. ඒක අවිද්‍යාව සම්පූර්ණ බන්දේ කියන බකමක් නෙවෙයි. ඒක වලට. මේ වහතන් මහත්ය කියන කගේ සිතේ අවිද්‍යාව නිරුද්ධකවල දැන් වේදනාව ඇති වෙනවා. මේ මොහොතේ මේක තමයි. ඒ වේදනාවේ මුකුත් අවස්ථාවක් අත්දැරියා. නමුත් අය කියන්නේ අර වේදනාව ආරම්භ කරගෙන මුසලකක අතිපාතේ කියන කියන කියන කාරකෙදී මතක දෙකටම මේ වේදනාව අනිත්‍ය වශයෙන් ලක්ෂණය කරන්නට පුළුවන්. වේදනාව එකකටවත් විස්තරඥ සම්මස්තණය කරන්නට පුළුවන්. අනාත්ම වශයෙන් නිම නිම කරන්නට පුළුවන් ඒකෙදී ඇති කරගන්නට පුළුවන් සමාධියේ විචක්ෂණය සමාධියේ සමස්ත සංයෝගයන් නිවායයෙන් බලන අපේ ඒ අදහස නිසා නියමිතයි මේ වේදනා තමයි සංඥා ගැන කියනවා. මොනහරි විට ඒක නෑනට කියන්නේ. ඒ මොනක් මේ සිටේ ඒක වාස්තු වන්නේ අර වේදනාව නිසා බව උදා සමිති සමන්දමතු වඩාලා. දැන් අපි ප්‍රශ්න කීයක් තමයි විස්තර කියලා තියෙන්නේ. මිනිසුන්ගේ සංකල්පනාවලට ඇති වෙන අරමුණ කවරේද? කොමස් අරමුණ කියන්නේ ඒක දියුව කරනවාද? නේ? මේ අරමුණ වේදස්සෝකට අත්කන්න ඒකේද? අරමුණ මේ සංකල්පන විචාර. ඊළඟට මේ විපස්සක සමුදය එළඹද? දැන් හරියට මේ සම්මත වල තියෙනවා. ඒකම තමයි කියන සමකා. මේ සංකල්පනා එකක් වලින් වෙනස් කරන්නේ කොහොමද? මෙන්න මොනවද බලන්නේ ටිකක් ටිකක් ඔබ නැතිව වෙනදාට දිනේට බාරව. ඒකම සමිතියේ කියන සමකා මේකෙන් තමයි කරන්නේ මොකක්ද කියන්නේ. මේක කරනවා. කොහොමද අයිතම කාරයක් කියන්නේ දැන් සමාධිතාවන්තේ කියලා අදාළයි. මේ සුඛී වචන ගුණ කරන්නේ ස්වාමීන් වහන්සේ සමාධිය සම්මාදීනම කියලා කියනවා මේ දෙක දෙක පාදින නැති මේ පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන ඒ මහත් ධ්‍යාන අනුපායක ධ්‍යාන කියලා. සම්මාදීන කියනවා කියන්නේ නිවන මාත්‍රයේ තියෙන කොළන සම්මාදී ස්වરૂපයේ ඒකාග්‍රතාවය සම්බන්ධයි. සමාහිත ස්වરૂපයේ මේ මුක්ඛ සමාධි සහ සම්මා සමාධි කියලා දෙකක් තියෙනවා. අපි අදටම බාහිරන කුසේතේ විකමලතේ මහත්කබ්බ මාසිකූලිකවක් බලන ඒකේම සිදුනවා. මගේ සමාධිය හැමයි කියලා කියනකොට නිකන්ම කියනවා. මගේ සිතුවේ කොහොමවත් යන්නේ මනකතාවක් කියන්නේ අපේ කොටස් කියන ඒ ශ්‍රේණියකට පිළිගනවා. මනෝ සමාධිය හැබැයි කොහේ සිට ගන්නවා. ඒකට කියන්නේ මුක්ඛ සමාධිය. මුක්ඛ සමාධිය කියන්නේ මුක්ඛ සංකල්පනා කියලා. සම්මා සමාධිය තුළින් සම්මා සංකල්පනාය තුළින්. ඒ මේ සමාධිය ප්‍රමුඛව කියලා කියන්නේ ඒකාග්‍රතාවය ප්‍රමුඛයි කියලා කියන්නේ කොයි? ලංකාවේ මේ සිතුවිලි වලින් ප්‍රමුඛ වන ඒකාග්‍රතාවය කියලා ප්‍රකාශ කළේ කොයි? ආරණ්‍යයේ පිටකන්දා කඩන එක් බෝධියට හරියි. නැවත නැවත ආරවණය අරමුණේ සුඛ පිහිටවන්නට බැරි නම් මේ සංකල්පනාවන් ජනිත වීමට අපහසුයි. කියන්නේ මේ කියන ධර්මයෙන් අහගෙන ඉන්න ඉලක්කයේ මේක්ෂාකාර අදහස් අරමුණ කරා සිට දෙනවා නම් මෙන්න පිට එක්කගෙන එන්නේගෙන සුඛ ගණනට ගන්නවා සුඛකම. එනිසා මේ ඒකාග්‍රතාවය සුඛයක් අවශ්‍යයි. මේකත් සියලු සියම මහයි. මෙතන සාම සිතුවිලි ලක්ෂණ ඇති වෙනකොට අර ඔයසම එනවා දුක අර මොකදද ආරම්භණය සිට ගන්ධවරණය කියලා. අරමුණක ලැබුණාට සිට සක්වන්නේ නැත්නම් මේ සංකල්පනා ඇති වෙනවද සංකල්පනා නැති වෙනවද? ඒ කියන්නේ අපි තමයි අරමුණට නැවතුනාට සිට සක්වන්නේ නැතුව නැවතුනා. අරමුණු පිට ඈත් වෙනවා. එවිට ඒ අරමුණු එන්නේ පිටුදී ඇති වෙනවද එහෙම නැත්නම් නතර වෙනවද? එතන ප්‍රමුඛවම එහෙමනම් ඒකාග්‍රතාව උද විපස්සය. විපස්සය. අරමුණට නැවත නැවත නැවත නැවත යොමු වීම මෙන්න පෙරදීම තමයි විපස්සය කියන කප්පාඩිය. වෙනම සිටි වල ප්‍රමුඛත්වය උසුලන්නේ එයානේ බලන විට විචක්ෂය මෙතන ප්‍රකාශ කරන උපසබ්දතාවය සමාධිය කියලා කියනවා. මගෙන් නම් මේ සත්‍යය ටිකක් හස්ත කරලා බලන්න. මම මෙතන විපක්ෂ මූලික වශයෙන් අත්‍යවශ්‍යම ප්‍රමුඛ වෙන කක්ෂයක්. නමුත් විපක්ෂ විචාර වලින් හෝ සමාධි කියන අවිචක්ෂ අවිචාර සමාධි කියලා විශේෂයෙන්ම විදර්ශනා සමාධි. ඒ අවිචක්ෂ අවිචාර විදර්ශනා සමාධි වල පිටදෙන සම්මාක්ෂණය කිරීම කරන්නට පුළුවන්. තේරුණාද? තේරුණා. එවන අරුතක් අවශ්‍ය සමාධියක විපස්සයෙන් පෙරව ඒකෙන් මම විදර්ශනා සමාධිය ගැන කතා කරනවා. උපදන නෝත්කාකාර සම්මස් සංකල්පනා සිටියදී දෙවන නාම රූප සම්මස්නය කළ හැකි දෙවන අතන විතක්ක සමසා කියලා කිව්වොත් එතනට හරියන්නේ බොහෝ විට විතක්කේ සමතනවා මම කතා කරන පිළිතුරු දෙන්නේ සම්දිකාන වාසයේ ලෞකික ලෝකයෙන් ඈත් වන අදහසක් ඇති. ඒ සමාධි සංකාරයන්ගේ කියලා කතා කරනවා. ඒකනම් ඊළඟ ප්‍රශ්නය හේතන සමිතියෙන් ආධිපතියා. ආධිපත්‍යය ගැන අධිපති වෙනවා. මේ සංකල්පන විකල්පාතන කියන අධිපති ධර්මය කොහොමද? යම් මොනවාට ඉස්සරහ ප්‍රමුඛ ධර්මය මොකක්ද? ඊළඟ තහනම් අනිපත දානවා කියන කතාව. මෙතන ඒක නෙවෙයි. මෙතන මතක් නැහැ කියන්නේ කොමකේ අදපතේ දෙනවා කියන කර්ම දානස් නම් දෙවියන්ට ස්වාමීන් වහන්සේ තමයි කොමකේ. අනිත් අධිපතියේ ආධිපත්‍යය කියන්නේ මොනවද? ධාර්මය. සම්පත කරනවා. තේරෙනවද ඒකට ප්‍රමුඛයි අධිපතිය කියන එක වෙනකොට. හා? ඒකත් සංකල්ප මාතුල ආමපත්තියේ කියන්නේ කොහොමද? ඒකයි ප්‍රශ්න ගන්න. සතිය අය සත්‍යව අය ඒ සතියගේ දුක තමයි හරිය සපාදී සතේ යාති බන්තේ. සතියයි අධිපති කරන්නේ ස්වාමීන් වහන්සේ. සතියෙන් තමයි අරමුණ පිට පිටුව පිටුව පවත්වාගෙන යන හැකියාවක් අපට ලැබෙන විශේෂයෙන්ම ඒ හැකියාව දෙපැත්තකට බෙදෙන අනිත්‍ය සතිය සහ සම්මා සතිය. මේ අත්‍ය නිස්සත්‍ය නැත්නම් දස නිස්සත්‍ය කියලා මේක බරදී ඔය භාවයක් තියෙනවා. සම්මා දිට්ඨියගේ යහපත්ය. ඒක බරදී දැක්ක නිස්සත්‍ය. නිස්සත්‍ය දෘෂ්ටි නිස්සත්‍ය සංකල්ප නිස්සත්‍ය ඒ වගේම නිස්සත්‍ය ආදී නිස්සත්‍ය සම්මත ඒ වගේ නිස්සත්‍ය අටක් තියෙනවා. සම්මා ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය ප්‍රතිවිරුද්ධ බලනවා. සම්මා සතියේ ප්‍රතිවිරුද්ධයි විස්වාසකදී. ඇත්ත වශයෙන්ම සතියේ සමාධිය කියන සතියේ ඒකාග්‍රතාවය මිත්‍යාව සමා සම්මා භාවයක් නැහැ. එහෙම. ඒ පිටට ගැතින චේතනා පමණයි. ඒකයි මිත්‍යා භාවයක් හෝ සම්මා භාවයක් නෙවෙයි. නමුත් ඒ තුලින් සිදුවන ක්‍රියාවලිය නිසා ඒවා මිත්‍යා සමාධි, මිත්‍යා සති, මිත්‍යා සම්මාසක සම්මා සමාධිය කියන විස්තරවන්නේ තියෙනවා. දැන් මිත්‍යා සතිය අතර මෙතර වැඩ කරනකොට ඉතාලම නරක වැඩක් වුණත් හඳුන් බොහොමද සිහිය පිළිතලා කරන්න පුළුවන්. ඒක තමයි කරන්නේ මිනිස්සු මේක ආකාරයට කරන අය මොකද ප්‍රතිශීලී සංකාරයක් කොහොමද වෙන කියන දේවල් කරන්නේ. ඒක සතිය තුනක්. ඒවා මිත්‍යා සතිය. සම්මා සතිය තමයි සංකලන්නේ. මෙයාගේ භාවනා ජීවිතයට ප්‍රමුඛ ජීවිතයේ සම්මා සතිය. අධිපති ධර්ම මේ අධිපති ධර්මය ක්‍රියාත්මක වෙන්නේ නැති නැති වෙන විට වෙනත් වෙනත් ධර්ම ලොක්ක ලොක්ක වශයෙන් නියමයෙන් මතින් පටන් ගන්නවා. සතිය අධිපති සංකලනය නම් හරියට කඩුවක් කරන කඩුවක් හදපම් කරනවා. සතරන් භාෂණය කරන්නේ ඒකට කෙනෙකුට මනස සිටින්නකට මේ සතිය අධිපති සම්මන කරන විට මේ යෝගාව කියන්නේ විශේෂයෙන්ම මෙන්නත් ඒවල් තමයි සංකල්පෙන් තුළ අධිපති සම්මන කරන්නේ එනක සම්මා සතියයි අපි වැඩි වඩන්න තියෙන සම්මා සතියේ ප්‍රධාන කරන දෙන්නේ කියලා. සසාධිපති වූ අපි මනසේ සතියයි අධිපති යන්නේ කියන්නේ මහත් මේක තමයි විස්තර කතා කරන්න අවශ්‍ය නැහැ සතිය ගැන කතා කරලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි සෝතන සංකීර්ණ සමිස්තරාතු මේ අතරින් උත්තරවන්නේ ශේත්‍රවන්නේ කුමක්ද සමගදී මේ සංකල්පන අතරින් ශේත්‍රවන්නේ කුමක්ද කියන්නේ ඒකට ඒක නම් ඔක්කොම කියන්නේ ඕන නැහැ. ප්‍රඥාව. හ්ම්? කොහොමද ප්‍රඥාව? අනුත්තරාති ගන්තේ ප්‍රඥාව තමයි ස්වාමීන් වහන්සේ මේ අධිපති භාවයේ කියන්නේ. එයි මම කියන්නේ. හ්ම්? ප්‍රඥාව තමයි සෑම සංකල්පයක් කරන අධිපති භාවයේ කියන්නේ. ඒක කොහොමද සංකල්පනාවේ පැත්තේ? විශ්වාසන කල්පනාව එක්කත් ප්‍රඥාව විකසන කරනවා. ඒකයි ප්‍රශ්නේ. ආදී කියන කර්ම විපර්ක දෙකකට පුළුවන් බැරි නම් සම්මා විපර්ක සහ මිච්ඡා විපර්ක කියන නැත්නම් මෙත්තාන සංකප්ප ඒ වගේම කාම සංකප්ප ආදී වශයෙන් දෙකකට බෙදලා කතා කරනවා. ප්‍රඥාව අධිපති වෙනවාද මේ අකුසල පාස්කේ ගැන කතා කරන විදිහට මම කතා කරනවා. මිත්‍යා ප්‍රඥාවක් ඇති තියෙනවා. ඒක පරමද්දක හරි. ප්‍රඥාන මිත්‍යා භාවය සමාධි භාවය යන ප්‍රඥා දෝෂයේ පස්සාවිය එකයි. එහෙනම් මහේ ප්‍රඥාට විරුද්ධ ධර්මයි. ඒක තමයි ඒක අනින්න යන ඒ කියන අනිත්‍යම ඒක. අවධානයට තමයි සංස්කාරයේ සිටින බලාගෙන යන්නේ. මෙතන අදහස් කරන්නේ මොකක්ද කොහොම කරන්නේ කියලා දීක කියන කිවිසේ ප්‍රඥාව ක්‍රම කරනවා කියලා මම අහන ප්‍රශ්නේ එන්නේ අසකල එකක් වලට ප්‍රශ්නාව ඒක මොකද වෙනවද කොහොමද ඒක සත්‍යාව බොහෝ දුරට සංකල්පනා බෙදීමට උපකාර වෙනවා කියන කතාවේ සායෝනික පැත්ත නබුගේ විශ්වයේ යෝගාවක ජීවිතයට අල අදාළ කරගෙන ඒ සමග ඉඳලා උතුම් විස්තර වෙනසන ලබා අත්වැසියෙන් මම සිතුවේ එළුම් උතුම් වන්නේ සෝස්තවන්නේ විද්‍යාව නැත්නම් ප්‍රඥාව තමයි මේ ඒක නිසා අකුසල විපස්සවල වුණත් එකම භාවයේ විසඳන වේලාවේ අවිද්‍යාව අවිද්‍යාව තිබුණත් විද්‍යාව නැති වුණා. සත්‍යය. කුසල විපස්සවල වුණත් මේක අවිද්‍යාපත්‍ය සංඛාරය නිසා අවිද්‍යාව ඇතිවෙනාට අවිද්‍යාව නිසා ඇතිවෙනාට හේතු වන්නේ සත්‍යය. අවිද්‍යාවක්ෂය කුසලාද සංඛාරات විනාද සංඛාරات වෙනවා. ඒ විනාද සංඛාරවල තේකම කොට මෙතනම මොදෙම සවිශේෂතාවක් තමයි මොකද මේ අභිධර්මය. ප්‍රඥාව යොදනා අදා කුසලයි. නාම සංකේත කුසලයි. නාම සංකේත කුසලයේ දුක්ක් බලනා කියන දේ පිටිකුණ. ඒක බලන්නේ මොකක්ද පස්සේ කරගන්නේ අවිද්‍යාවක්ෂය සංඛාරات. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා. ඒ සංස්කාර ඇති වෙන්නේ සංස්කාර නිසා කියන්නේ මොකද කියන්නේ? ඒකයි නම් ප්‍රශ්නාව. අපේ යෝගාවතේ ජීවිතය යන බණකට මේ ප්‍රශ්නාවේ තියෙන විවිධාත ප්‍රතර මේ අවස්ථාවන්. ප්‍රශ්නාවේ මේ විචාරණ කෙරෙහි විවිධ විචාර කෙරෙහි මුක්තිය වශයෙන් දැක්වෙන අත්වතින් වචන නමුත් අපේ යෝගාවක ජීවිතේ ප්‍රශ්නාව කියන්නේ සංඥාවෝතේ උද්‍යස්ස ගාමනාය සංඥාය සමන්නාලතෝ අරියාවේ විදේ විඛාය සම්මාදිට්ඨිය ගාමනා ඒකයි එතන ඒකයි කියන්නේ සංඥාදිට්ඨිය ගාමනා නම් දුක නැරඹෙන කෙලෙන්න කොන ලබන ඒ දුකනේ කොලවල කියන්නේ මාර්ගය වෙන ආර්ය ආර්යෝ උද්දේශිකා නිවන් සපමනාවේ සංඥාව අනුමානෝති පඥාවේ විෂයන්න පොන සාධි සංතෝන මොනවද කියන්නේ උද්‍යක්ෂදානය පඥා සමන්නාමය අති නැතින දුක දක්නා නුන් සමන්නාවක පඥාවති අතගුරු බාටක නිමිතියට උපාමත්ම ලබගත් භාවයක් උපයන අවශ්‍ය වෙනවා. එතකොට නිරෝධාවචරය කල්පනා කරන්න ඕන මේ සංස්කන්ධ භූතේ. නිරන්තරයෙන් නැතිවෙන නැතිවෙන දතිය හැටි අවබෝධයක් තියෙනවා නම් ඒක තේරෙනවා නම් අන්න භූතම යාම තුළ වඥාව සම්මා ප්‍රඥා කියනවා ඒකයි අතකරතම කරන්නේ මේ මහාට දෙන පිළිතුරු වලට ප්‍රමුඛ වන්නට සාධක යන්නේ මේ කතා කරන්නේ ඊළඟ කතාව තමයි හරි රසය. ඒ සමසනදී සංඛාරය. සංඛාර කියන්නේ කාර්ය කියන අරෝධිය. මේ සංකල්පක සත්‍යවල තියෙන කාර්ය මොකද්ද? කාර්ය මොකද්ද සමුද්දි. යන්නේ මොකද කාර්ය මොකද්ද? සංස්කාරය පරවේද මොකක්ද? හරය හරයක් නෑ. ඒ හා දැක්ක මොකක්ද හරය කියලා. හරයක් නැති කතාව හරි. නේද? හරයක් නැති බව සත්‍යයි. මොකද අර මාතෘකාවෙන් කියන අවිද්‍යාවත්‍ය සංඛාර අවිද්‍යාව නිසා මේකල කියන්නේ දැක්කම නිසා මේක පිළිබඳව සංඛාරපත්‍ය වෙනකොට විදිහට සිටින දෙන්නට මොනවාට උපදින විඥාන ඇති වෙනවා. සංඛාරකත්ව විඥාන. විඥානය කියන්නේ ප්‍රතිසම් විඥානය කියන්නේ මොකද්ද? දුක්ක පහළ වීම. දුක නිරන්තරයෙන් බලා යන්නට සිදු වීම. එහෙමනම් මේ අපේ සිතින් අපේ සිතකගෙන මේ සිතින් බලා යාම කරන සිදුවන්නේ ජාතිය වෙන දේ නෑ. සසර දුක ඇති කර දීම අප සසරේ දඬ කරනවා එහෙනම් එහෙනම් මේක සාරයක් කියලා ඒ තමයි සම්බුද්ධ සාරය අපට කියන්නේ සාරය හා දුක තමයි මේ කුසලය ඒවා කියන්නේ ඒක හරි අපට නේද ඒක දෙන්නේ නැති යන්නේ දෙකක් නෑ. ඒකෙන් මට ප්‍රශ්න අහන්න මොකද හිතනවා මම. මේක භාරය දෙනවා නම් මේක සංකල්ප දුක්ඛෙන් දාන දැනට කර දෙනවා. මේක දායකව දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. අත්‍යවශ්‍යකාරණතුම සාදෝපාකාර දක්වනවා. ඒ සාරණාදි දක්ෂන්තු මෙත්තා සංකප්ප කරලා. අන්තකරණය සාරච්චාරතු භක්මා අසාරංසු අසාරතු සීතාරන්න බුදස්සන්තු ඉස්සන්නා සංකප්පදෝ සරා සීතාරන් අභිදස්සන්තු මේ කාර්ය සාක්ෂාත්කද සංඝා සංකප්පදෝ සරා සංඥා සංකල්පනා මෙතනතර පවත්වන විට අසාරංශ අසාරකෝ අසාරදී අසාරවස් වෙන දතුනා සාරංකෝ සාරකෝ නැත්තා සාරකෝ සාරවස් වෙන දතුනා මම කොහොමද එහෙම නැත්නම් පළවෙනි ප්‍රාසාරය හැටියෙදී අසාරේ සාරහතන අසාරදී සාරවස් වෙන දතුනා සාරේසා සාරදසින සාරදී ඒකවත් වෙනවා එහෙනම් ඒ සාරා නාස්ති දක්ෂණති නෑ අධිදක්ෂණති වෙන ආකාරයෙන් අධිගමනය කරන්නේ මොකද මිත්‍යා සංකල්පය කරා. ලබන්නේ තියෙන මිත්‍යා සංකල්පන. අද කතා කරන සංකල්පන නෙවෙයි නේද? මෙතන කියන්නේ මොකද්ද? ඒ ගාතයෙන් සංකල්පය කියන්නේ මොකද්ද? ප්‍රසාරණය අධිගමන කියන මොකද්ද මේ කාර්යය ආකාශයෙන්. ගාතය කියන්නේ මොකක්ද? හ්ම් නෝන. ඒ නෝන කියන එක තමයි විද්‍යාචාරය කියන්නේ. ඒ මෙතන සම්බුද්ධයන් වහන්සේ වදාන විමුක්තිචාරාති බණකේ. විමුක්තියයි මේකේ හරය සාරය තමයි මහත්ය. මේ කතා කරන්නේ විමුක්තිය දෙන්නේ රහතන් වහන්සේ නමක් හඳුනනවා. කොටම අර මා කලින් කියපු සිතුවිලි ගලායනක් සිදුවන්නේ නැහැ නිරා නිරා ලංඝනය ප්‍රමාණාත්මක පවතින අවශ්‍ය නම් හිතන්න කියන අනවශ්‍ය නම් නැතිපාසි කියනක පුළුවන් මේ සිතුවිලි දැනීමක් වෙනවා නම් මේක දුකක්ම ඇතිවන්නේ ඒ බලන එකක් පොඩි බලන එකක් මම අධිකක් වෙනකොට පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ ඒ අවබෝධය නිසාම ඒක තේරු ගැනීම සම්පූර්ණ නතර වුණේ අවිද්‍යාව නිරුද්ධ කිරීම නිසා. ඒ නිසා මේ පිටතට නම් කිසි විපරිණාමයක් සිදු නොවේ. සම්පූර්ණම සිත මුදහත් භාවයටපත් වුණා නම් ඒක තමයි මේ විස්තරය. විමුක්තිය විස්තරය. අපිට කියන කෝණක විස්තරය වෙනම කියන්න පුළුවන් හරියට. අපස්සාපේත නැති හේතෝන කියන මේ සංස්කාර ලෝකෙන් නැතිව පැවැත්ලා සුපක්ෂේවලී භාවයට පත් වෙන. සුබකලා භාවයට පත් වෙන. සෝමනා කියලා වචන දෙකලා මාසදාලා නැතිපදන. සෝමනා සංවාසය කරන සම්බුතානක් වගේ. අර මේ ඒකායයෙන් හදපු අන්‍යාය දෙකේ ඒ සංස්කාර සම්මේ දේවලින් ධර්මයක් බවට පත් වෙනවා දැනුම් මාස්ටර් බවට පත් වෙනවා එන නිසා විමුක්තිය තමයි සාරයෙන් මේක එකක්ම වශයෙන් කතා කරන විට මේ පොතේ දෙන්නේ ප්‍රහතන් වහන්සේ කියන නිසා මොනදී අදහස් කරන්නේ සියලුම මොක්ෂිත දුලෙන් අයත්කීතෝ රූපේ තමයි මේ පිටියලෙන් අපි ලබා ගන්නවා නම් ලබා ගත හැකි කාර්යය. මේකෙන් මම කියන්නේ සමතෝ අධිපතෝ ධර්මයන් තුළින් උත්තරෝ ධර්මයන් තුළින් සමගතිය සමාධිය අධිපතෝ සතිය උත්තරෝ ප්‍රඥාව ඒකදී ප්‍රඥාව මේ ධර්මයන් තුළින් අත්පත් කරගත හැකි සාක්ෂාත් කළ හැකි ධර්මය තමයි විමුක්තිය ඒ විමුක්තිය කියන කතා කරන විට අරහත්ත්වයට විමුක්තිය මේක යටත් මේක කියලා දැන් මොනවා යතර ධ්‍යාන සම්පත්තිය හා සිටිනවා සමේ ධ්‍යානයේ සුදුසු සම්බන්ධව සිටින බලනවා. සිටින සුඛ නිසලලා. ඒ ආධ්‍යාන දැන් කියන්නේ දෙයක් ඇස්තිනවා. ඒ වෙලාවේ කොහොමද කරන්නේ? කියලා කාර්යබෑ. ඒ අවස්ථාවේදී සිටින බලනවා ආනත් දෙන දෙවල මනස දුක බවට පත් වෙනවා. එතකොට වෙනස් ස්වභාවයේ අර උත්තරාසන කතා කරන ධර්මකල කියන වෙනස් කියුවා ධ්‍යාන සංකප්පන බලන එක සාමාන්‍යක වශයෙන් විමුක්තිකාරයක් කියනවා. තේරෙනවා. ඒක අමතරව මොනවාද? විදර්ශනාව තුළින් ඇති වෙනා මන සිතේ සිටින බලා යාම නතර වෙන තත්ත්වයක්. විශේෂයෙන්ම සංඛාරිකෝක්ෂා නාමය කියලා විදර්ශනා නාමය කියන ඒ සංඛාරිකෝක්ෂා නාමය බලවත් අවස්ථාවක් වෙන දවසක් තමයි. මේ අවස්ථාවේ මඳ අවස්ථාවේ තමයි බල අවස්ථාවයි. සබල වශයෙන් කල්පන අවස්ථාව. ඒ සංඛාරික සහ නාමන උපානත්ම ප්‍රබල වැඩ කරන විට සමහරවිට සමාන ගණන මාස ගණන සිතිවිලි කිසියක් එකට ගලන්නේ. මම කලින්මක ආරම්භයේ ලොකෝ මුදන් අපි දෙලක් සාමාන්‍යයෙන් අපේ සිතේ තියෙන සිතිවිල්ලක් වෙන්නේ. බාහෝනකම හිතන්න බැස් හිතන්නේ. සමාන දෙක තුනක් මේ පැත්තට. ඔන්න මේකයි වැරදෙන්නේ. අතවත මොකක්ද කියලා දන්නේ නැහැ. දැන් වැඩිච්ච උපදේශයේ සාර්ථක කරනවා. මොනතරම් මම කලේ වහගෙනාට අත්ව දහසම අපරේ කියන අවුද්ද. ඒ සිතුවිලි කාරණා. ඒ මොකද හේතුව? අර සංසාරයේදී යන අවස්ථාවේදී මේ පැත්ත අපිට කරන ඒ පැත්ත ඇතුළේ ඒ නවහාට යාමට කටයුතු කරන්න ඕන. ඉතින් යට කර ගැනීම නෙවෙයි. අවිද්‍යාවට නම් සංස්කාරක පිටින් ගලා යන ලතරේලා දිනවා නම් ඒක යහපත් දැක්මක් අත්වගෙන හොඳයි. ඒක නිදහසක් කොට වෙනස්කම්. ඉතින් නවත්නාට බලන්න පිටර ගන්න ගන්නවා මේක මොකටද? ඒ වහාට යාමට කටයුතු කරන්න තියෙන නිතිමාන සාරය සඳහා. නෝගත් තමයි තවත් පැත්තක් තියෙන්නේ. මේ වෙනත් සාරය තියෙනවා. මේ අරින් ධ්‍යානක් නෑ. ඒවා ධ්‍යාන ගැන කවර කතා කරනවා. ඊළඟට සංකාරකයක් ගන්න වෙන ප්‍රශ්නකුත් නැහැ. නමුත් හිතට සිතිවිලි ගන්නේ නැතිව විමුක්තියටපත් වෙනවා සාහාරක වශයෙන් වෙන උත්සාහයක් සිද්ධ වෙනවා ඉතින් තරමද්දෝක ඒකාග්‍රතාවක් ඇති වෙනකොට විශේෂම උත්සාහ සමාධිය තමයි සම්මත සම්මාදියාමයේ මහේශාස්ත්‍රයේ මහා රූපෝත්තරාන්තික දුර්ණකේ කතාවක් තමයි ආනාපාන සති භාවනා කරන කාරණේ. හරි. ආනාපාන සංසිඳ ගන්න තේමන ඕ. ඒකම කියන්නේ ආ හොඳයි. ඊට පස්සේ මොකද කරන්නේ? මම සිතින්ම සිත දිහා බලන්න කියනවා. මම ඒක දන්නේ එහෙම අනකොට සිත් සංකෝණය මෙතන වෙලා පවතිනානේ. බොහොම ආදම්බරෙන් ඕ. ඒක මෙතන හරි සාංශ හරි සේවා. මම ඔතන නියම නෑ. මම ඒ ප්‍රඥාවේ හිතට මාදිකම ඇති වෙන තන කුංචිය දෙන්න කියන එක කරේට. ඒකලන්ට ඒකමගේ මොකද සත්‍යව ඉස්සර වැඩ කරනවා නේද කියලා. ඒ වෙනතිස්සාවක් තුවා. මේක අදාළ ධම්මදේශනාවට අදාළ මොන කතාවක්ද කියන්නේ. මේ සත්‍යව මෙලෙසදී පිටතිය තීක්ෂණ ආකාර කීපයක් තියෙනවා. සමානව සත්‍යව පිළිගන්න රූප සංකප්පය. ආදිරේ විශේෂයෙන් දක්වන රූප දිනන හොඳට මහත්සා සිද්ධාර්ථයක් වෙනවා වාචික සද්ධාය. සමානයි සද්ධාය කියන්නේ සීලය ගැන දක්වනවා. අර රූපය ගැන දක්වලා සද්ධාය කියනවා කියන්නේ මොඩල තමයි මොඩකම පහළමයි. කොහොමද කියනවා මේ මතකපත්ත්‍යස්ස අධ්‍යාත්මිකත්වයේ පෙරා. සීලය කියන සංකල්පෝදී හතක් සක්කද්දී සීලය කියලා දක්වනවා. ඒක සමාවරට පුළුවන්. මුලින්ම නැති කියලා සංකේතයේ කියනවා හදතල දෙවියන් වගේ හදතල මිශ්‍රණ වෙනකොට කියලා. ඒක ජීවිතේ මේ ලෝකයට තේරුම් ගන්න ගන්න අවශ්‍ය දෙයක් නෑ. සමාවරට පුළුවන් කඩප්පක් වගේ පස්සෝ කියලා කියන නිසා සිතන ගමන් ගණන් ගන්න පුළුවන් කෙනෙක්. සමාවරය ඒ ආරෝපණය කරගන්න. ලෝකයට තේරුම් ගන්න. ඉතින් මා හොඳ දෙල්ලට සිල්ලට කියව සමහරයි සාකච්ඡා කරනවා. තවත් සමහර අය ඉන්නවා මේ දුක්ඛපටපදාවකෝ සහලයක්. දුක්ඛපටපදාවකෝ දුක්ඛපටපදාවකෝ අනිකාට සේරත් කරන පාක්ෂියක් කරලාගෙන අඳල්ලම තේරගෙන තුන් පාක්ෂියෙන් වගේ ඉතින් සේරේ විතරක් පාඩම් කරනවා. මේවා දීදයක දුක්ඛපටපදාවක් නේ පූර්ණම කරනවා කියන්නේ සමහර විට අතුල අදවත අතුල කොට වෙනවා. සිංහල කතාව දෙන්නේ තේකේ අදම සාහිත්‍ය අත්සන් තමයි දේහාන නිදාගන්න කරනද්දී. අතලේ ගමන වල බාහිර වශයෙන් පිළිමඟ ගන්නවා. ඒවාමයි සම්මහාය තමයි. සමහරවල් ඉතින් ධර්මය දැකලා තියෙනවා. ධර්මය දැකලා දැන ධර්ම කටපාඩම් විචිත්ත ධර්ම කටපාඩම් රූප දෙකේ කටපාඩම් බලනවා නම් වෙන කියවන්න පුළුවන් බොහෝම හොඳ ආකාරයක. සමහර අය පැහැදෙනාගේ ධම්මමී සත්‍යකේ මම පස්සේ දෙන පස්සේ මේ සාසය පිළිබලා මේක ධර්මයේ හදාගෙන දැකලා ඒ ධර්මයේ තුලින් කෙනෙක් විකාරනවා ඒක තමයි ඊළඟ ප්‍රසාද ඉතින් අර වෙන විකාරයේ මහා වෙන විකාරකාල වෙන විකාරයේ බණවන්නේ කතා කරන්නේ ඒක පිළිබඳවන්නට අපේ ප්‍රයෝජන ගැනීම ගැන හස්ලේ ලන්නට පිළිගන්නවා ඒක නිසා මේ විමුක්තිය තමයි අපේ සාමයේ වශයෙන් වෙනවා තේරුම් ගන්න පුළුවන් ඒක නිසා මේකේ පවාකාර චිත්ත විමුක්තිය නැතිවම තරසාලක වශයෙන් හෝ ඒවන් ප්‍රයෝජනයට ගන්නට උපදේශ ලබාගෙන කටයුතු කරන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ තමයි ප්‍රේතන සම්බන්ධයෙන් කියන ගොඩදාසෝ. ඒකද දැන් දැස ගන්නවා. හඳා ගන්නවා. මේ විපස්සනා සාධන සම්කල්පනා ගැන මම කතා කරනවා. මේක කොතනද දැක්ක ගමන් මේක කොහොමද කරන්නේ කියලා. කොහොමද බහසා? සමහරවිට මතා සුභාන වශයෙන් දෙකක් තියෙනවා. ඒක වගේ කෙනෙක් තියෙනවා. හා? හා? ඉතින් දුර දුර අමතෝදකාසේ දන්ති අමත කියන මට කියන්නේ නයනවා අමත කියන්නේ නයනකට මෙතන ප්‍රකාශ කරන රාතන් වහන්සේ කෙනෙක් නිසා පිළිතුරු දුන්නේ අමතෝදකාසේ දන්ති මේක දැක ගන්න කොහොමද සාමාන්‍ය මාර්ගය අනුපාදිතයේ කියලා හදාගන්න. ගම්බුරේ මොන විදියට ආශ්‍රිතව මොකද කියන්නේ පටන් ගන්නද නුවණින් ඉස්සර කරගෙන. මුලින් ආගම දේශනා සාකච්ඡා දේශනා හැට උදාහරණයක්. ඕනා මොකක්ද කාරේ කියන පොතේදී. ඒ කියන්නේ අකෝපාටි ප්‍රොමෝට් කරන කල සංඛාත. සාමයේ දෙකකින් පොතේදී හිතතුලින් සංස්කාර දලාවමක් තිබෙන නිසා ඒ රහතන් වහන්සේ දෙවියන් මනසකේ දෙලමන විදිය. ඒකේ පොතේ මනසය සම්මතන ලද කුසල කුසල ප්‍රතිසංක කුසල ප්‍රතිසංක ධනස සම්මයිපාකක්තිය මත පවතින නිසා. ඒ සම්මයිපාකක්තිය සේනෙක සේනෙක නිබ්බගමනක සිටි අවස්ථාවේදී සිත තුළ නැවත නැවත සංස්කාර දයාවක් සිදු නොවන නිසා මේ නාම රූප දෙක පහලක් වෙන ආසේදී ඒ මොනියාම තමයි අනත්ය අනත්ය සාරණාව විමුක්තිය සාරේ කියන බත ගන්නකොට අනත්ෝ බබා අනත්ය කියන බත ගන්න නැත්නම් සෝදා කියන්නේ නැති තැනට එනවා. ඔබ ඇසේ තමන්ගේ ප්‍රාණ කෙනෙක්යි දෙන්න කලින්ම කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලායි පසේ බුදුරජාණන් වහන්සේලායි අන්තසාරක මහා ශාක ඔක්කොම සාමයි. මාතෘකාවෙන් සුපල ගන්න කරන්න පුළුවන් දෙන්නේ. පසේ බුදුරජාණන් සම්මා සම්බුද්ධත්වයට පත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සුබම සාමයි. සංකීර්ණතාවයකට පත් වෙනවා. අපේ ස්ථානය අමකාදකේතන ග්‍රාම දහසක්. සසෝද ප්‍රඥාන්හසේ තමයි අර්ථසාරයන් මහසේවත් වෙනයි අපේ මහාචාර්යයන් මහසේවත් වෙනයි. සමාන කොටස් දෙකකට බල සමතරන බාන මහා අද රැය වෙනකන් අන්න බලන්න සමාන කරන්න හරි. එච්චරයි කරන්නේ. හා අද වැයම කරන හොඳේ සමාධිය කියන්නේ කියන්නේ වැයම කරන සමාධිය හොටක් කියන්නේ හොඳයි ඒකට අමතෝඩ බාහේ බණ්ඩේ කියලා මෙතෙන් ප්‍රකාශ කළේ අමතේට මේ වෙන සූකාරය දැක ගන්න එහෙනම් ඒ දැක්ක මම දැකපත් නම් ඒක පිළිතුරු කළා ඊට පස්සේ පරිස්සමෙන් වහන්සේ සාදු සාදු සම්බුද්ධ සාදු කෝතමී සාදු කෝතන් සම්බුද්ධ සම්මාදිත ජෝතු සිරහසේ මා මන්නේ කියන අතන ප්‍රකාශ කළා. හොඳයි හොඳයි සම්බුද්ධ බොහොම හොඳයි ඔබ ප්‍රශ්න අහනවා ඒකට පිළිතුරු දුන්නා මනමයි. විස්සක්කේ වචන දෙකයි පානවා ඔබ. සියපතේ මා මන්නේ ඒවත් මම ප්‍රශ්න විසඳුවා කියලා උඹ අදහසක් ඇති කරගත්තා. එතන තමයි රහත් භාවය ප්‍රකාශ කරන කෙනෙක් වශයෙන්. සෝතේ මා අනිති හොඳේ මම ප්‍රශ්න විසඳවා කියලා අදහසක් ඇති කරගත්තේ නේද? ප්‍රශ්න ඇතිව තවස්වාමනාසේ දෝපස්තන්දේ ප්‍රශ්න දිනකව සම්පූර්ණ මහන්තේ දෝපස්තන්දේ දෝපස්තන්දේ පාදයේ පිළිතුරු පැවතුනා. ඇති වෙන්නේ නැති වෙන ප්‍රේතය ඒ රූප බලවල එදා එලකින් ඇති වෙන නැති වෙන කියා ඒක වෙනම ධර්මයක් කිසිම අර ප්‍රශ්නවලට සම්බන්ධතාවයක් නැහැ ඒවමනේ පොරොත්තුවේ සම්බන්ධතාවයක් නැහැ ඒක බද වෙනම ධර්මයක් ඒ වගේ කියනවා රූප බද ප්‍රශ්න ඒවත් නැහැ රූප බද ප්‍රශ්න වලට පිළිතුරු ඒක නැහැ බලන්නේ කියන්නේ නැහැ බලන්නේ අහන්නේ ඒක අර ප්‍රශ්න අහන වෙලාවට සිතින් දුකක් සොයන ආහසේ දෙක තුන අතිවියතුන් අතිවියතුන් ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට ඒ සම්පූර්ණ ආහසේ දෙක තුන මතක් ඒක ඒ තමයි සිතින් දුකක් අතිවියතුන් ඒ නැති නැති කියන්නේ ප්‍රශ්න අහක දෙන ප්‍රශ්න ප්‍රශ්න විසඳ දෙන ප්‍රශ්න. කවුරු ප්‍රශ්න ඇසුවද කවුරු ප්‍රශ්න විසඳවද කියලා නම් කිසිම මම ප්‍රශ්න විසඳුවා කියන හැදීමක් සම්පූර්ණ කරගන්න සිදුකල දෙන්නේ අර අස්මානය කියලා හැදීම මම කියලා කෙනෙක් මම වෙන්නේ කියලා හැදීම තවතන තාක්කල් පමණයි. ඒ හැදීම නිරුද්ධ වේගිය කරකට මම මොනවද කියන්නේ කියලා අහලා තියෙනවා මම කියන්නේ ඒක නිසා සීමිත මාන්නේ තියෙනවා තමයි ප්‍රශ්න. මොකද විසඳුවා නමුත් මම විසඳුවා කියන අදහසක් සත්‍යෝගයේ පිටිපස්ස තියෙන්නේ නැහැ. ඒකයි තේරුම් අවසානය. එතකොට මේ අය ඒ ධර්මයේ අයවා අපි දන්නා තේවා රූප බඩ මේ ආදී රූප බඩ අපේ රූප බඩ රූපිය පාදිය විතරයි. මොනවා තිබුණ විදිහටම තමයි මොනවා ඇතුළේ නැතුණු විදිහට තමයි මේ විදිහේ මොනවාට මේ රූප බඩ තියෙනවා කියන්නේ. ඒකේ මොනම දෙයක් දාන්නත් කිසිම අයත් කිසිදන්නේ රූප නාම නාම රූප උන්තරාට පස්සේ රූප ස්කන්ධය කිසිම අයත් දාන්නේ අපි දන්නේ කියන කොට සංඥාව සහිත වෙන සංස්කාර කිසිම විදිහකට තුනෙන් අපිට කියන ගලනවා කියන ඒවා සෑම සිතුවිල්ලක්ම ඇති වුණා පැවතුණා නැති වුණා ඉවරයි. දැක්කට හැදී බැලුවොත් මාගේ සිත තුළ දරාගේ සිතුවිලි දෙක දැනෙනවා කියන්නේ. සත්‍ය සම්පූර්ණයෙන්ම ඒ පස්සෙන් බලමින් ඒ පැත්තම ශූන්‍යයි. ඒ පැත්තම නිරෝධයේ පැත්තද. නිරුද්ධ වෙනවානේ. මේ අය ප්‍රශ්නේ ඔලොස්සම ගන්න ඕව අහන වෙලාවට ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ඒ වෙලාවට සිතුවිලි ඇති ඇති ඇති ඇති ගියා. ඒවා සතුටක් නැතුණා. දැන් මේ එකක් නෑ. හත්කලදී දරුවෝ නෑ ඒ සිතුවිලි වල දැන් මොනවද සිදුවෙන්නේ? සකස් නැහැ සම්පූර්ණ ප්‍රේමයේ ඒ සිතුවිලි ප්‍රේමයේ නිය දේවල් සම්පූර්ණයෙන් පහනක් නෙවනාතේ මොන්දගින්න නිරුද්ධ වෙනවා. මේ සත්‍ය හරියට අවබෝධ වෙනවා නම් මේ සත්‍ය කොහේ යනවා නම් සංස්කාරා කියන පදේ මොකක්ද කියලා මම අහන්න කියලා. මොකක්ද කියන හරිය? මොකක්ද කියන ස්වභාවය? අනිත්‍ය ධර්ම අනිත්‍යමයි. අනාත්මය ධර්ම අනාත්මයි. අපි ධානය කළාට මම කියලා අන්නේ කියලා ආත්මය කියලා. එනිසා මේ ත්‍ස්සේ මේ අවසානයෙන් කියන මේ ත්‍ස්සේ එක්ක ගැනීම සඳහා මේ මේ වගේ පළස්තර පුරාම මේ ධර්මයේ උපයෝගී කරගන්න කියන ජීවිතය දෙකක් එකට කරගන්න කියන මේ සංකල්පනා විශේෂයෙන්ම මිත්‍යා සංකල්පනා වලින් ඈත් වෙලා සම්මා සංකල්පනා වලින් හිත සෝරා ගන්නට පුළුවන් කරන්නේ මිත්‍යා සංකල්පනා ඇති වෙනකොටම මේ පිටතට මිත්‍යා සංකල්පනා ඇති වෙනවා කියලා මිත්‍යා විකල්ප පහළ වෙනවා කියලා සංකල්ප ගන්න උත්සාහ ගන්න පුළුවන්. එහෙනම් ඒ මිත්‍යා සංකල්පනා වල සම්මා සංකල්පනා වල යම් කිසි ප්‍රමුඛ භාවයක් අධිපති භාවයක් තියෙනවා නම් ඒවා තියෙන මිච්ඡාගතිය අයින් කර සම්මාගතිය බව පාරමිතාකට කරගන්නවා. සම්මාසතිය සම්මා සමාධිය. අධිපතියන සම්මා සතිය සම්මතයන සම්මා සමාධිය. එනිසා පුළුවන් තරම් අදදින භාවනා කරන එක අර කියපු වැඩ සංකල්පනා වලින් කොට ඈත් කරගෙන යහපත් කල්පනා වලින් කොට දරවාගෙන අන්තිමට යන මේ තේ සමෝසන්නා මේ සිටි උපයෝගකද ඒක වාසියවන්නේ නැත්නම් සම්මතයෙන් ගන්නෝ කියන අවබෝධ කරගෙන ඒ සිතිවිලි නෝත් නෝත් අරමුණ කරා නෝත් නෝත් අරමුණ වටා පැටකෙන්නට ඉඩ ගන්නේ නැතුව අධිකටි ඒකතු ඉදිරියට අරගෙන එන එන සාමාදී විවිධ විදිහේ භූධාරණ කරා යන කුතුහලෙ එතනම එතනම හතපදා හරිනවා සමෝසරණය වීමට ඒකවාදී වීම දෙන්නදී මට ඒකාග්‍ර භාවය සමකෝ ධර්මය සමාධිය එමත ඒ සමකෝ සමාධි ධර්මය සිටේ ඒකාග්‍ර භාවය දැනක ප්‍රවාහන යනවා එන් තමයි ඔයගොල්ලන්ට ඉස්තරෝ ශ්‍රේෂ්ඨෝ සත්‍යනාව ඇති කරගෙන අර කලින් කිව්වේ සංසස්කන්ධයේ ඇති වෙන නැති වෙන දැක දක්වා වාසිය කරලා අවසාන වශයෙන් සාකාලික වශයෙන් ලැබෙන විමුක්තිය කිස්මාදිය ඒක මේ සිතේ සංස්කාර නතර වීම කිස්මාදිය සියලු සංස්කාර ඈතෝ නෑ අද්දකල සමතාවෝ දවසක අමතෝ ගබන අනුපාදිතේ සමිඥාන භාගයට දක්වන වෙනත වාසනාවක් සත්‍යෝ මේ අවුද්දකදී මේ සංඥාසන උපසේන අත්පත් වේවා සදා වේවා කියලා අපි ආශිර්වාද කරගන්න මේ දේශනාව මෙතනින් ඉවර කරන්නේ